නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සීතං උන්හං පටිහන්ති අතෝ වාලමිගානිචේ සිරින් සතේච මකසේ සිසිරේ චාපි මුත්තියෝ සතෝ වාසාතපේ ගෝරේ සංජාතේ පටිහන්්‍යති ලේනත් කංච සුඛත් කංච ජායිතුං ච විපන්සිතුං යාරදානං සංඝස්සේ අංගං බුද්ධේන වන්නිතං තස්මාහි පන්්ඩිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනු විහාරීකාරයේ රම්මේ වාසයෙත්ත බෞස්සුතේ තේසං අන්නංච පානංච වත්ත සේනාසනානිචේ දදෙය්‍ය උජුබූතේසු විප්පසන්නේන චේතසා ඒතස්ස ධම්මං දේසෙන්ති සම්බ දුක්ඛපනුදනං යං සෝ ධම්මං ඉදඤ්ඤායේ පරිනිම්බාති අනාසවෝති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සේනාසන පූජාවාර කීපයකදී දේශනා කළේ සේනාසන දානානිසංස ගාථා පෙළක් මේ ප්‍රකාශ වුණි. මේ ගාථා පෙළ විනය පිටකයේ චුල්ලවග්ගපාලී සේනාසනස්කන්ධකේ පහසුවෙන් දැක ගන්න පුළුවන්. ඒ දේශනා කළේ ජේතවනාරාම පූජාව පිණිසයි. එදා ජේතවනාරාම විහාර පූජාවේදී 84000ක් තරම් පිරිස ඒ පින අනුමෝදන් වෙමින් සෝවාන් ආදී මාර්ගඵල නිවන් ආબોධ කරගත්තා. මුලින්ම ඥාන පූජාවක් කෙරුණි රජගහ නුවර බිම්බිසාර මහ රජුරුවන් විසින් කරන ලද වේලවන මහා විහාර පූජාවයි. ඒ දවසේ මහා පොළොද කම්පා වුණා. ඒ විහාර පූජාවට අනතුරුව මාස දෙකක් ඇතුළත විශදාතකට වඩා රහතන් වහන්සේලා බුදු සසුනේ පහළ වූ නිසා මහා විහාරස්ථාන 18ක් රජගහනුවර අවත බොහෝ දිනක් ඉදි කරලා සංඝ සතුවට පූජා කරන්න යෙදුණා. එවාගෙම සවැත්නුවර පූර්වාරාමේ නමින් දෙමහල් ප්‍රාසාදයක් කාමර 1000ක් ඇති විහාරයේ 27 කෝටික ධනෙ වැය කිරීමෙන් විසාකා මාතා විසින්ද පූජා කරන්න යෙදුණ. ඒ පූජා අවසානයේ තුමිය තමන්ගේ ධර්මමුණු බුරු පිරිස පිරිවරාගෙන එම ගොඩනැගිල්ල වටේ ප්‍රදක්ෂිනා කරමින් පුදුම විදිහේ ප්‍රීති වාක්‍යකේ කියා පින් අනුමෝදන් වුණා. පින්තුනි අපේ බෝසතාණන් වහන්සේ කාශ්‍යප බුද්ධ ශාසන කාලයේදී දෙවෙනි වරට ප්‍රදේශයක සිටුවරයෙක් වෙලා ඉපද සිටිද්දී තමන්ගේ මාලිගාව අලුත් වැඩියා කරගන්න වටිනා දව සොයාගෙන වනාන්තරයකට ගියා. මේ යනකොට දැක්කා ඒ ආරණ්‍ය සේනාසනේ වෙසෙන සිල්ලුතුන් වහන්සේ නමක් පිටිසුඟා වඩිනවා. උන්වහන්සේගේ දර්ශනීය හිත පාදවාගත් මේ බෝසතාණන් වහන්සේ බෝසත් සිටුවරයා ඒ අධිපාරදිගේ ආරණ්‍යයට ගියා කොතනද මේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නේ බලන්නේ දැලුවාම කුටියක් සෙනසුණක් නෑ ගල් ගයක් දින් ගයක් නෑ ගහක් මුල ඉඳලා තියෙන්නේ. මෙතුමා කල්පනා කළා මේ ස්වාමීන් වහන්සේ අපට වාගේ හොඳ මාලිගාවක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කම තිබෙද්දී නමුත් කසාවතක් හැඳ පෙරවාගෙන මේ සීතල උණුසුම බඩගින්න පිපාස මැසි මඳුරු පීඩා අවවැස සුලම් පීඩා විඳගෙන මේ වනාන්තරයේ තෙලා සිදු කරන්නේ කෙලෙසුන් দমনය කරමින් සකල දුකින් මිදී නිවන් සුව ලබන්න උත්සාහයක් නේද? මෙවැනි උතුමන්ල කරන උපකාරය අපට නිවන පිණිස හේතු වෙනවා නේද කියලා තමන්ගේ ගමන නවත්තලා ඒ ස්වාමීන් වහන්සේ ආපසු එන්න මත්තෙන් එතන තමන්ගේම දෑතින් දම සපේලා කුඩා කුටියක් හැදුවා. මේ කුටිය හදලා ආසනයක් සඳහා ලී දඬු වලින්ම ඇඳක් හැටියට හදලා පුටුවක් හැටියට හදලා පැත්තකට වෙලා බලාගෙන හිටියා. ස්වාමින් වහන්සේ බොහෝම දුර දහර ඉඳලා පින්දපාත යන්න තියෙන එනකොට හවස් වෙනවා දානේ වළඳලා ඉරවරුණාට පස්සේ තෙන්ද වැඩලා මේ කුටියට ඇතුළේලා වාඩි වුණා මේ බෝසතාණන් වහන්සේ වැඳ නමස්කාර කළ කිව ස්වාමීනි මේ වාගේ කුටි සෙනසුන් ඔබ වහන්සේලාට කැපද එසේ පින්වත මේක මට බොහෝම උපකාරකයි මේ පිස්සර මම මේ ගහමුලි හිටියා වැස්සර තෙමුණා පිනිබෑවා නැසි මඳුරු පේන අනන්තයි සතුන් සර්පයන් පවා එනවා අනේ මට මේ කුටි හදාපු ඔබගේ දෑත සිතෝපතෝ සම්පල් ලැබෙන පින් අටක් සුර තුනක් වාගේ වේවා කියලා පින් දුන්නා. ඒ වෙලාවේ මේ බෝසතාණන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ මේක తాවකාලික කුටියක්. කොලාතෝලින් හිවිලි කරලා තියෙන්නේ. ස්වාමීන් මට අවසරයි මම මේ සමීපයේ ඔබ වහන්සේට සුව විහරණේ මහානදම් පුරන්න කුටියක් හදනවා. එච්චරක් නෙමෙයි ස්වාමීනි මම ඉන්නේ මගේ ගේ හවල් තැන තියෙන්නේ මගේ අමුදරුවන් සහිත ඔබ වහන්සේගේ කැපකරු දායකයන් බාටපත් වෙනවා ඒ වගේම ස්වාමීනි ඔබ වහන්සේ ගමේ පිරිසුඟා වැඩිහාම දාන ලැබුණා හෝ නොලැබුණා හෝ මගේ නිවසට වඩිනසේකවා මම හැම දවසේම ඔබ වහන්සේට කැපසුරු පන්දමින් උපතන් උපස්ථාන කරන්ද අප වෙනවා කියලා පොරොන්දු වුණා ඊළඟට මෙතුමා ඒ සමීපයේ දෙම සුද්ධ කරලා ස්ථාවර කුටියක් හැදුවා. කුටියේ තවාසි වන ඇඳ පොටු ඇතිල කොට මෙත්ත සහිත සීලම ශ්‍රමණ පරිස්කාරත් සම්පූර්ණ කළා. එවාගේ පෑම් පහසුවට පොකුණුකුත් හැදුවා. ජලයේ පානයට ලිඳකුත් හැදුවා. මිදුලක් හදලා වටේට ඉනියට හදලා සතුන්ගෙන් කරදර නොවෙන්න ආරක්ෂාවද සැලසුවා. සියල්ල කළ ස්වාමින් වහන්සේට පූජා කළා වඩා හිඳෙව්වා. දිනපතා තමන්ගේ ගෙදර දානේ පිරිනැමුවා. දිනපතා සුවදුක් සොයා බැලුවා. උන්වහන්සේද ඒ සෙනසුන පරිහරණය කරමින් සීල සමාධි ප්‍රඥා පුරලා නොබෝ දවසකින් සෞකලස් නසා මහා රහත් භාවයට පත් වේවදාලා සහතන් වහන්සේ නමක් හැටියට බොහෝ කලක් වැඩ ඉඳලා ඒ කාලේ අවුරුදු 20000ක් ආයුෂනේ එච්චර කලක් වැඩ ඉඳලා පිරිනවන් පෑවා ඒ ආදාන කටයුතු පවා සියල්ල මෙතුමාගේ අතින් සිද්ධ කළා මේ පුදුම පින්කමක් නේද? එක ස්වාමීන් වහන්සේ නමක් වුණාට එතුමාණන්ගේ හිතේ පහළ වුණේ මගේ මේ කුටිය, මගේ මේ උපස්ථානය අනන්ත ගුණ ඇති අෂ්ඨාරි කුජල මහා සංඝරත්නයට වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එපමණක් නෙමෙයි උන්වහන්සේ එතුමාණන්ගේ ප්‍රාර්ථනාව වූයේ මේ සෑම කුසලයක් මට අනාගතයේදී ලෝතුරා බුදුබා පිණිස වේවා කියන පැතුමයි. එවාගේ මේ කුසල භාවයෙන් එතුමාණන් ඉන්පසු මිනිස්යන්ට පරමාශාරුද අසංකේය කාලයේදී හත් වාරයක් චක්‍රවර්ති රාජ්‍යයටපත් වුණා. එයින් හත්වෙනි වාරයේදී මහා සුදර්ශන කුමාරයා හැටියට පහළ වුණේ. අවුරුදු 84000ක් මව්පියන් ගෙවනේ සැපින් කුමාර ජීවිතයක් ගෙවුවා. තවත් අවුරුදු 84000ක් උපරජ කෙනෙක් හැටියට පියාණන් සහයෝගයෙන් රාජ්‍යයට සහාය වුණා. ඊළඟට තමන්ම සක්විති රජ වුණා. සක්විති රජේලා බොහෝ කාලයක් ගත වෙන අතරතේ එතුමාණන්ගේ තුන දානයක් දෙන්න මේ රට වැසියන්ද මෙන්න මෙතනයි මම දානයක් දෙන්නේ කියලා දන්සලක් හදන්න තැනක් හැදුවා හිතුවා පවදාගෙන් බානවට අංග සම්පූර්ණ දන්සලක් පහළ වුණා මෙතන මං උයනක් හදන්න ඕනේ මෙතන මං පොකුණක් හදන්න ඕනේ හිතන හිතන සියල්ල උන්වහන්සේට පහළ වුණා මොකද අර ඒක ස්වාමීන් වහන්සේ නමකට රහත් වෙන තුරු අර කුටිසෙනසුන් කරවලා පන්පකුණු කරවලා පහසුකම් සැලසුමේ කුසලයේ බලයෙන් සිතෝ පැතෝ සියල්ල පහළ වුණා. ඒ ස්ථානයේ කල්පරුක්ෂත් පහළ වුණා. අන්තිමේදී රටවැසියන්ට දැනුම් දීලා අවුරුදු 84000ක් තිස්සේ දිව්‍යමය ආහාර පාන වැනි මේ දේවල් වලින් දන් දෙමින් පුදුම විදිහේ දාන පාරමිතාවක් පිරුවා. ඔය අතර රාතවැසියෝ කල්පනා කළ රජුරවන්න කෝටි ගාණක මුදලක් එකතු කරගෙන ගෙනල් දෙන්න හැදුවා. රජුරෝ ප්‍රතික්ෂේප කළා මේ එකක්වත් මට එපා මට මේ තියෙන දේවල් කියලා ඉවර වෙන්නේ නැහැ. ඒ සාවබලා කැමති දෙයක් කරන්නයි කිව්වා. රාතවැසියෝ එකතු වෙලා කතා කළා අපි එනම් මහරජුරවන්න අලුත්ම අලුත් මාලිගාවක් හදමු කියලා තැනක් කතා කළා මෙන්න මෙතනයි හදන්නේ කියලා. රජ්ජරුවන්ගේ පිනේ මහිමේ කොහොමද අර එක කුටියක් කරවා පූජා කළ පිනේ මහිමයෙන් කූටාගාර 84000ක් ඇති විශාල ප්‍රාසාදයක් පහළ වුණා. පුදුම ආචාර්යයක් නේද? පස්සේ රජ්ජරුවන් මෙයා ප්‍රාසාදයේ භාගමේ පිරිනැමුවා. රජ්ජරුව කල්පනා කළා මම මේකෙන් හොඳ වැඩක් ගන්නට ඕනේ කියලා. තමන්ගේ වැඩිමල් පුතා ටොටුනු පලන්දවලා මේ මාලිගාවට ගොඩ වුණා. නිවේදනය කළා මට දානේ ගැන එක උපස්ථායකයෙක් හරි කිසි කෙනෙක් නොපැමිණිය යුතුයි කියලා. මාලිගාවට ඇතුල් වෙන පියගැට පෙළ කියන් 14ක් වහයි. එතන ගොඩ වෙලා හිතේ අදිෂ්ඨානයක් කළා කාම විතරකේ මෙතන නවතිදු. මින් ඉදිරියට නොයනු. ව්‍යාපාද විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු. විහිංසා විතරකේ මෙතන නවතිනු මින් ඉදිරියට නොයනු කියලා තමන් හිතට අනක් දෙනකොටම අර පූජනීය ස්වාමින් වහන්සේට මගපල නිවන දක්වා උපකාර කළ පිණේ මහිමයෙන් ඒ පියගැට පෙළේදීම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධ්‍යාන පහළ වුණා. ධ්‍යානලාභී හැටියටයි මේ මාලිගාවට ඇතුල් වෙලා දවසක් දෙකක් අවුරුද්දක් දෙකක් නෙමෙයි අවුරුදු 84000ක් තිස්සේ ධ්‍යාන භාවනා වැඩුවා. අවසාන දවසේදී එතුමානන්ද හිතක් පහළ වුණා මගේ නෑදෑයෝ දකින්න ඕනේ කියලා. නෑදෑයන් නැති ටක් පාලුන අපේ මහරජුරෝ දකින්න ඕනි කියලා. තමන්ගේ උපස්ථායකයර නියම කළ මැඳ මිඳුලේ පටු ඇඳක් පනවන්ද කියලා. මේ පටු ඇඳේ සතපුණා දකුණු ඇලයෙන් අග්‍ර මහේසිකාව භද්‍රා දේවිය ඇතුළු 84000ක් විසෝවරුත් දරුවොත් මැතිය මැතිවරුත් නෑදෑයොත් විශාල සංඛ්‍යාවක් මේ මාළිගාවේ මැඳ මිඳුලට ආවා. ඒ වෙලාවේදී මේ භද්‍රාකේ නාගමේසේ රාජ්‍යරුවන්ගේ පැවැත්ම ගැන හිතනා රාජ්‍යරුවාද අපවත් වේදෝ කියලා. කිසිම ලෙඩක් පේන්නේ නැහැ හිතක් පහළ වුණා. ඒ වෙලාවේ ආරාධනා කළා ස්වාමීනි ඔබ වහන්සේට මාලිගාම 84000ක් මේ ජම්බුද්දේ පෙතියෙනවා. ඒ කාලේ නගරවල 84000 84000ක් රාජමාලිගා 84000ක් මාර්ගා වගේම සියලු දේවල් මංගල ඇතුන් 84000යි මංගල අශ්වයන් මංගල රතේ මංගල කඩු මංගල ලොටුන ඔක්කොම 84000 බැගින් තියෙනවා. ඒ වගේම එක එක නගරයක රාජකීයේ පන් පකුණු 84000 බැගින් මේ විදිහට සියල්ලම එකක් නෙමෙයි සියල්ලම 84000 බැගින් තියෙනවා. ඒ සියල්ලට හිමිකම් ඇතුව ඥාතත් අපේ රජපෞලේම පහළ වෙන්න ප්‍රාර්ථනා කරේත්වා කියලා ආරාධනා කළා. ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ කිව්වා භද්‍රා දේවීන්ට දේවීන් වහන්සේ මේ කියන්න එපා. මේ කියන්නේ දේවයන් වහන්සේ ඔබ වහන්සේට මේසා විශාල සම්ප්‍රත් 84000 බැගින් තියෙනවා. අලපතක දියත්තක් හැඳෙන්නේ නැතුව වගේ නෙළුම් මලක නෙළුම් කොළයක දිය රැඳෙන්නේ නැතුව වගේ මේ කිසිවක් ගැන ආසාව තබා නොගන්නසේකවා කියලා ආරාධනා කරන්න කිව්වා. ඒ විදිහට ආරාධනා කළා කඳුරු අගුරුවමි. ඒ වෙලාවේ බෝසත් මහා සුදර්ශන රජුරෝ සෑම දිනාට කතා කරලා කිව්වා මං කුඩා කාලේ පටන් නිතිපන්සල් රැක්කා පොයාත සීල් රැක්කා මව්පියන් ජීවත් වෙන කාලේ මම මැනවින් උපස්ථාන කළා මං උපරාජකම අවුරුදු 84000ක් කළා අවුරුදු 84000ක් තිස්සේ මහා දානයක් මම පිරිනැමුවා අවුරුදු 84000ක් තිස්සේ මා මේ සීල සමාධි ප්‍රඥා ධ්‍යාන භාවනා වඩමින් මේ මාලිගාවේ සුවසේ විවේකවත් පිරුවා නෙක්ඛම්මී පිරුවා මගේ ජීවිතේ පුරාම රැස්පත් කරගත් සෑම කුසලයක් මගේ මේ නෑදෑයෝ මගේ මේ රටවැසියෝ අනුමෝදන් වෙත්වා එවැගේම මා අතින් මගේ ජීවිත කාලය තුල යම් ප්‍රමාද දෝෂයක් මේ අයට ඇතොත් ඒ සියල්ලට සමා වෙත්වා මම අනාගතයේදී බඹල වේපදෙයින් නොනැවති මතු අනාගතේ ලෝතුරා බුදු පදවිය ලබනවා ඔබ සෑම දිනකටත් මේ බුදු සසුනේදී නිවන් සුවත් වේවා කියලා නිද්දක පියාගත් පුදුමාචාරියක් නේද සතර සම්ප්‍රජානකාරීව නිරෝගී කෙනෙක් සුව ආහාරයක් ගැන සුව නින්දට වැටෙනා වගේ එහෙමම නිරුද්ධ වෙලා බමලෝ උපන්නා නැත නැත නැත මන්ලෝ ඉපදෙමින් පහළ වෙමින් බෝධි සම්භාර පුරාගෙන ඇවිල්ලා අන්තිමාග්භාවේ සිද්ධාර්ථ ගෞතම නමින් පාලව ලෝතුරා සම්මා සම්බුදු වුණා. ඒ මේ සරුවක්ඥන් වහන්සේගේ ශාසනයේ තමයි මේ කුටිසේනාසන පූජාව සිද්ධ වුණේ. දැන් මෙතන සඳහන් වුණා මේ මහා බෝසතාණන් වහන්සේ කුටියේ පූජා කළේ මේ කුටිසේනාසනයේ මේ පූජනීය ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයේත සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වඩමින් ධ්‍යාන විඥා මාර්ගඵල නිර්වාණ අවබෝධය කර ගැනීමට උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ වගේ අද මේ කුටිසෙනසුන් පූජා කළ සෑම දිනාගේම චිත්ත සංකාණි අදිෂ්ඨානයේ වන්නේ මේ නා වේනාරන්නේ සේනාසන වාසී සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපේ මේ ධනිය වැය කිරීමෙන් ගොඩනැගූ කුටි සේනාසන සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කර ගනිමින් සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්මයන් සියල්ල මුදුන් පමුණවා ගනිමින් ආයු වර්ණ සප බල ප්‍රඥා ඇතිව ඥාන සමාධි සමාපatti අභිඥා විපස්සනා ඥාන වඩමින් තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් සතර මඟ ඵල පිළිවෙලින් අග්‍ර අමාම නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. ඒ විදිහේ ප්‍රාර්ථනාවෙන් කරන කුටිසේනාසන පූජාවේ ආනිසංස පෙළක් මේ ගාථාවේ සඳහන් වෙනවා දැන් සලකා බලමු. චේතං උන්නම් පතිහන්ති අතෝ වාලමිගානිචේ සිරින්සපේච මකසේ සිසිරේ චාපි උට්ඨියෝ ගතෝ වාතාපපේ ඝෝරේ සංජාතේ පටිඤ්ඤති ලේනත්තං ච සුඛත්තං ච ජායිතුං ච විපස්සිතුං මේ සේනාසනේ පරිහරණය කිරීමේදී එම සිල්ලුතුන් වහන්සේලාට ලැබෙන පහසු වේරණ 13ක් මේ ගාථා දෙකෙන් කියවෙනවා. ඒ පහසු වේරණ තමයි සීතං උන්නම් පටියන්ති. සීතලෙන් වෙන පීඩා වලකිනවා. උණුසුමෙන් වෙන පීඩා වලකිනවා. අතෝ වාලනිගානිචේ නපුරු සතුන්ගෙන් වෙන පීඩා වලකිනවා. සිරින්සපේච මකසි තතෝ වාතාපපේ ගෝරි සිරින්සපේච ඒ කියන්නේ කුස් බඩගාන සර්පයන්ගෙන් වෙන පීඩා වලකිනවා. මකසේ මඳුරුවන්ගෙන් වෙන පීඩා වලකිනවා. සිසිනේචා පිහුට්ටියෝ එවාගේම තිනිරෑමෙන් සිදුවෙන විපත්ති වලකිනවා. වර්ෂාවෙන් වෙන පීඩා වලකිනවා. තතෝ වාතාපපේ ගෝරේ සංජාතේ පටිහඤ්ඤති නපුරු දැඩි සුළංගෙන් එන පීඩාවල කියනවා. දැඩි අවරාස්මියෙන් එන පීඩාවල කියනවා. ඒ වගේම ලේනත්තංච සුඛත්තංච ඒ කුටිසේනාසනය තමන්ට කාල විවේකයෙන් යුතුව සීල සමාධි ප්‍රඥා පූර්ණණය කර ගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා. ලේනත්තංච සුඛත්තංච එමේ සේනාසනය සිව් ඉරියව්වේම සමත වේපස්සනා භාවනා සැපේ උපදවා ගන්න හේතුපනිස්රේ වෙනවා. ජායිතුං ච විපස්සිතුං ඥාන විචා උපදවා ගන්න උපකාර වෙනවා. විදර්ශනා ඥාන දිනු කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා. මේ ආනිසස් 13ක් මේ ගාථා දෙකේ සිද්ධ වුණා සදාන් සදාන් වුණා. ඊළඟට සදාන් කෙලේ ගාථාවෙන් විහාර දානං සංඝස්සේ අග්ගම් බුද්දේන වන්නිතං මේ සංඝයාත විහාරයක් කුටියක් සෙනසුනක් සක්මනක් ප්‍රාප්ති ස්ථානයක් දිවාස්ථානයක් එවැගේම ගිනිහල්ගයක් යම්කිසි සේනාසනාංගයක් කරවා පූජා කිරීමේ ආනිසංස වශයෙන් මහත්ඵල ගෙන දෙන බව සාරුවක්යන් වහන්සේ වර්ණාත්මකව දේශනා කරනවා තස්මාහි පණ්ඩිතෝ පෝසෝ සම්පස්සං අර්ථමත්තනෝ විහාරේ කාරයේ රම්මේ වාසයෙත් බහුසුති එනිසා නැනවත් බෞද්ධයන් විසින් සික්කල වූ නැත්නම් ප්‍රසාදනීය වූ කුටිසෙනසුන් විහාර කරවා බහස්රත ආගම බහස්රත අධිගම බහස්රත කියන උතුමන් වහන්සේලා වඩා හිඳුවා ගනිත්වා තේසං අන්නංච පානංච වත්තසේනාසනානිච ඒ වගේම එම සිල්ලුතුන් වහන්සේලාට චීවරයේද පින්නපාතයේද සේනාසනයේද ගිලන්පසද කියන මේ සූපසෙන් උපස්ථාන කෙරේවා එවාගේම ඒකස්ස ධම්මං දේශෙන්තේ සබ්බ දුක්ඛා පනෝදනං ඒ සිල්ලුතුන් වහන්සේලා තමන් මේ සූපසේ පිළිඅරගිමි පිළිඅරගෙන පරිහරණය කරමින් ඒ ප්‍රසාදනීය කුටිසෙනසුම් පූජා කළ පින්තුන්ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා මෙලව දුණුවට පල්ලෝ සුගතියට සාන්ත නිවනට ධර්මයේ දේශනා කරනවා යන්සෝ ධම්මං ඉදඤ්ඤාය පරිනිබ්බාති අනාසවෝ ඒ ධර්මය අහන්නා වූ සදාවක් බෞද්ධයා සමාද නිතිපන්සිල් පොහොයට සිල් රැකමින් සූබම වේරණ වඩමින් සමතේ ප්‍රාර්ථනා භාවනා වඩමින් දාන සීල භාවනා කුසල් රැස් කර ගනිමින් මෙලොව පල්ලව ජයගෙන ආශ්‍රවයන් ක්ෂය කරගෙන සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන් සුව සාදා ගන්නවා මේකයි ගාථා පෙනේ කෙටි තේරුම එනිසාද මේ කුටිසෙනසුන් පූජා කළ පින්නතුන්ගේ සිතේ දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. දැන් මෙම ස්ථානයේහි බොහෝ භික්ෂූන් වහන්සේලා නොඑක් දිශාවෙන් පැමිණලා භාවනා නියෝගයේ වැඩ ඉන්නවා. පසුගිය කාලේ කුටිසෙනසුන් ඉදම අධිකම නිසා කීප නමක්ම බාර නොගෙන ඇරියා. දැන් මේ කුටිසෙනසුන් හයක් මාද අලුතෙන් ඉදවන පූජා වන දැන් තවත් හය නමකට මේ ස්ථානයේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරගන්න අවකාශ ලැබුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. එවාගේම කිසිම ආරාධනයක් නැතුව සිය කැමැත්තෙන් ඇවිල්ලා භාවනා නියෝගේ වැඩින්න ස්වාමීන් වහන්සේලා තමයි මේ වාරෙත් 70 80 දෙනමක් පමණ වස්සලඹී සිටියේ. තවත් ඉදිරියට තව වැඩි වෙනවා උන්වහන්සේලාට මේ සේනාසනයේ ඒකාන්තෙන් තබන තබන පීවරක් ගානේ සති සමාධි ඥාන වැඩෙන ඥාන සමාපatti ලැබෙන විපස්සනා ඥාන වැඩෙන ජය භූමියක් ക്ഷേම භූමියක් පුණ්‍ය භූමියක් බාටපත් වේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. අද වෙනදාසල කරන කුටි සේනාසන පූජාවක් වගේ නෙමෙයි මේ අෂ්ඨ පරිස්කාරා සසු පරිස්කාර සහිත මේ කුටිසෙනසුන් පූජාවේ පරමාර්ථය වන්නේ කඨින චීවර පූජාද සම්බන්ධ කර ගැනීමයි. කඨිනානිසංස වාසයෙන් වර්ෂයක් පාසා පින්නතුන් බොහෝ සෙයින් ධර්ම ශ්‍රවණය කරනවා. කඨිනානිසංස වාසයෙන් දෙකේ හැඳින්වීමක් මෙතෙන්දී ඉදිරිපත් කරනවා. කඨින කඨින කියලා කියන්නේ වර්ෂයකට වරක් සිදු කරන ලබන ආචාර්ය වූ චීවර පූජාවක්. ඒ චීවර පූජාව සරුවක්ඥන් වහන්සේ අනුමත කොට වදාළේ භාවයේක භික්ෂු සංඝයා වහන්සේගේ දුෂ්කර චාරිකා ගමනක් නිමිති කරගෙනයි. භාවයේක භික්ෂුන් වහන්සේලා තිෂ්ණමක් සිටියා. ඒ තිෂ්ණම අපේ සරුවක්ඥන් වහන්සේ බරණස් ඉසිපතනාරාම නිගදායේ සිට උරුවේ දනව බලා වඩින්දී කප්පාසික උයනේදී සම්මුඛ වූ කොසල් රජුලන්ගේ සොහොයුරු පිරිසක් වෙන භද්දර වර්ගීය රාජකුමාරවරු 30 දෙනයි. ඒ 30 දෙනා 30 දෙනා එදා බුදුබණ අහලා සෝවාන් වුණා කෙනෙක්, සමහර කෙනෙක් සකදාගාමුණ, සමහර කෙනෙක් අනාගාමුණ සියලු දෙනා වහන්සේහි භික්ෂු භාවයෙන් පැවිදි වෙලා දේශ දේශාන්තරවල ධර්ම ප්‍රචාරය වැඩම කරලා ඊට පස්සේ කොසල් දනම්වේ අයිති කොසල් දනම්වට අයිති පාවා කියන මේ ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක අවුරුදු 20ක් තරම් කළා විවේකවත් කෙරුවා. නාසීලා තාම ඉදිරි මාර්ගඵල ලැබුවේ නැති නිසා බුදුරජාන් වහන්සේ දකින්න යන්න පිටත් උනේ ඇසල පොයේ සමීප දවසකයි. නමුත් සවැත් නුවර ජේතවනාරාමයේ තෙන්න ලැබුණේ නැහැ. සාකේත නගරයෙන් කොට වස් එළඹෙන දාස එළඹී තිබුණා. එනිසා සාකේත නගරයේ තැනක වස් එළඹුණා. වස් අවසානයේදී පවාරණී ප්‍රසුව ජේතවනාරාමයේ බලා පිටත් වුණ යොදුන් හතක් යන්නට තියෙනවා. වර්ෂාවෙන් මඩගොහරු වෙලා හරකුන්ගේ ගමන් දෙමන් නිසා මේ පාරවල් ලොක්කෝම ධනක් පමණ ඉරණතරම් මඩවලවල් මඩගොහරු වෙලා තිබුණු බැවින් පාසු කුලි සිවුරු තෙමි තෙමි බොහෝම දුකසේ තමයි ජේතවනාරාමයට පැමිණියේ. පාත්‍ර සිවුරු සුවසේ තැන්පත් කොට සරුවක්ඥන් වහන්සේ වැඳ නමස්කාර කරලා එකක් පසක වාඩි වූ වෙලාවේ සරුවක්ඥන් වහන්සේ තොරතුරු විමසුවා මන්නේ වස්සාන කාලයේ සමගින් හිටියද පින්නපාත ආදීන් ක්ලාන්තියක් නැද්ද එන ගමන සුවසේ ආවද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සමගින් හිටියා අපට පින්නපාත ආදීන් ක්ලාන්තියක් නැහැ නමුත් ස්වාමීනි එන ගමන බොහොම දුකසේ ආවා මේ අපේ පාසුකෝල දෙපඩ සූරු මන පෙවිල මන වතුර පෙවිල බොහෝම දුකසේ අපි මනේ එරමින් ආවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේගේ එවැනට එනකොට අපේ සීලොම දුක් කරදර අමතක වෙලා පුදුමාකාර සනසිල්ලක් ඇති වුණා අපට සුදුසු දාම් පදයක් අවසර ලැබේවා කියලා බණහන්න සූදානම් වුණා. ඒ වෙලාවේදී සරුවක්ඥන් වහන්සේ අනමතග්ග සංයුක්තයට අයිති පාමෙයක කියන සූත්‍ර දේශනෙන් ධර්ම දේශනාවක් කළා. ඒ සඳහන් වෙන්නේ සංසාර ගමනේදී විඳින්නා ලද අනන්ත දුක් කරදර පිළිබඳ විස්තර විවරණයක්. ඒක බොහොම සංවේගීදනක දේශනාවක්. ඒ කියන්නේ මහණෙනි අද මේ පැමිණි ගමන දුකක් කියලා හිතන්න එපා. අද මේ පැමිණි ගමන තබන පිළිවෙලක් ගානේ ආවේ අමාමහ නිවන් දකින ගමනක්. නමුත් මේ දික් සසරදී අවිද්‍යාවෙන් බැඳීගෙන තණ්හාවෙන් බැඳීගෙන අඳුරු වීගෙන මේ සංසාරෙම ගමනේදී ඔබ අප සෑම දෙනාම එළුවන් වෙලා බෙලි කැපුම් වල ලැබූ වාරවල ගැලෝලිය මහ සාගරයේ ජලයට වැඩි බටළුවන් වෙලා හරකොන් වෙලා ඌණන් වෙලා කුකුලන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලූලේ සිව් මහා සාගරයේ ජලයට වැඩි එවාගෙම නපුරු දාමරිකයන් වෙලා පාරදාරිකයන් වෙලා රාජාපරාධකාරයන් වෙලා බෙලි කැපුම් ලැබූ වාරවල ගැලූලේ මේ සිව්මහා සාගරයේ ජලයට වැඩි. මානි මේ තරම් දීර්ඝ සංසාරයක අපි ඔබ සෑම දෙනා ආවා. ඒන ගමනේදී විඳ දුක අනන්තයි. මේ පොළව සරු කළා සොහොම්බින් වැඩි කළා. එවාගේම අපමණ තීරව වූ දුක්ඛ සම්භාරයක් අපි විඳා. නමුත් අද මේ සසුන්ගත වෙලා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් මේ අවිද්‍යා තෘෂ්ණා උපාදාන ආදීන් වටවී තියෙන සංසාර ගමන අවසන් කරලා කෙලෙසුන් නැසා මගඵල නිවන් ලබන ගමනක් මේ ආවේ කියලා සාදා දෙමින් චතුරාරි සත්‍ය දේශනේ පැවැත්තුවා. දෙසුම් කෙළවරදී සීලු දෙනා වහන්සේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව් පිළිසිඹියා ඥාන සහිතව මහා රාගාවේට පත්වී වදාලා ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදය දෝතින් පිරිමන්දිමින් වෙන වෙනම වැඳලා පිරුණු පාත්‍රමින් පරිපූර්ණ සංකල්පන ඇතුව උන්වහන්සේලා පාත්‍ර සිරුදරව අහසින් යදියා අනදමා හිමියන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ උපදෙස් දුන්න ආනන්දය අද මේ සංඝ පිරිස මේ ස්ථානීයට බොහොම දුකසේ නමුත් හංස පෙළක් වාගේ පියාපතින් පියාපසර කරන හංස පෙළක් වාගේ අභිඥා බලෙන් අහසින් ගියා මාන්න මගේ ශාසනයේ වස්වසන භික්ෂූන් වහන්සේලාට කඨිනාස්කාර විනී කර්මයක් පැමිණ මේ පැනවිය යුතුයි එනිසා ආනන්දය මේ සවැත් නුවරහත් පසේන සීලෝම සේනාසනල භික්ෂූන් වහන්සේලා රැස් කරන්නයි ජේතවනාරාමයට කිව්වා එදා හැන්දෑවේ විශාල සංඝ පිරිසක් ජේතවනාරාමයට රැස් වුණා එවෙලාවේ සරුවක්යන් වහන්සේ කඨිනාස්කාර විනී කර්මයේ පැනෙව්වා අනුජානාමි භික්ඛවේ වස්සං උත්තානම් භික්ඛූනම් කඨිනං අත්තරිතුම් මානි වස්සසේ පවාරණය කළ භික්ෂූන්ට කඨිනාස්කාර විනී කර්මය අනුදෙනවා දාරමි අත්තත කඨිනානං වූ භික්ඛවේ පංචකප්පිසanti කඨිනිය අතුල භික්ෂූන්ට ශික්ෂාපද පහක් යත වෙති අනාමන්තචාරෝ අසමාදානචාරෝ ඝනභෝජනං යාවදත්ත චීවරං යෝචේ తත්‍ර චීව රූපාදෝ සෝචනී සම්භවිස්සති කියලා ශික්ෂාපද පහකින් ඇවැත් නොවීමේ වරප්‍රසාදයක් අනුමත කොට වදාලා. ඒක ඊටාම වැදගත් දෙයක් මේ අනිත් සිවුරු කොයිතරම් පූජා කළත් නොලැබෙන ආනිසංසයක් භික්ෂූන් වහන්සේට ලැබෙනවා. ඒ ලැබෙන්නේ හේතුව මේක විනී කර්මයක් නිසායි. එතකොට විනී කර්මයක් කරන මේ කටිනයේ පූජා කිරීම නිසා ඒ සංඝයාට මේසා විශාල ආනිසංසයක් මාස පහක් තුළ විඳින්න ලැබෙන බැවින් කටිනේ පූජා කරන පින්තුන්ද ඒසා විශාල ආනිසංසයක් නිවන් දකිනාතුරු භවයක් පාසා ලැබෙනවා කියන එකයි සරුවඥන් වහන්සේ දේශනා කළේ. ඒ මොනවාද ආනිසංසය? පළවෙනි ආනිසංස අනාමාන්තචාරෝ. භික්ෂුන් වහන්සේට විනය නීතියක් තියෙන ස්ථානයෙන් බැහැර ගමනක් යනවා නම් මේ වාසික භික්ෂුන් වහන්සේලාට කියලා අවසර අරගෙන යන්නට ඕනේ. නැත්නම් ආපත්‍ය වේදවා. නමුත් මේ කඨිනානිසංස මාස පහේදී ඒ ආපත්‍ය වන්නේ නැහැ. මෙන්න මේක පළවෙනි ආනිසංසයයි. මාස පහක් තුල ඒ ආනිසංසය විඳිනවා. දෙවෙනි කාරණේ උපසම්පන්න භික්ෂූන් වහන්සේට තියෙන තුන් සිවුරක් අදිෂ්ඨාන කරගෙන. මේ අදිෂ්ඨාන තුන් සිවුරින් එකකින්වත් වෙන් වෙලා හිටියොත් ඒක නිස්සග්ය අවතරපත් වෙනවා. නමුත් මේ කටිනානිසංස මාස පහේදී ඒ තුන් සිවුරින් එකක් වෙන් වෙලා තිබුණා කියලා ආපත්‍ය වන්නේ නැහැ. ඒකත් උන්වහන්සේට පහසු හිරණියක්. තුන්වෙනි කාරණේ ඝන භෝජනයේ උපසම්පන්න භික්ෂූන් වහන්සේලා හතර නමකට හෝ වැඩි දෙනෙකුට අටපදාන ආරාධනයක් එනවා. ඒ කියන්නේ මේ චාරිකා ගමන්වලදී බෞද්ධ බෞද්ධ නොයෙක් දෙනා දන් දෙනවනේ. සමහර කෙනෙක් ආරාධනා කරන්න දන්නේ නැහැ. දාන වස්තුවේ නම කියලා ආරාධනා කරනවා. ස්වාමීනි අද මගේ බත් දානෙට වඩින්න. මගේ පිට්ටු දානෙට වඩින්න. මගේ නූදස් දානෙට වඩින්න. ආදි වශයෙන් නම කියලා ආරාධනා කළොත් පිළිගන්න හතර නමක් හෝ වැඩි දෙනෙක් පිළිගත්තොත් පිළිගැනීමේදී දුෂ්කරය වැළඳීමේ දෙපිඩක් පාසා පාචිත්‍යයක නැවත. නමුත් මේ මාස පහ ඇතුළතදී කටිනානිසංසයෙන් ඒ වාගේ අකපා ආරාධනයේ පවා කැප වෙනවා. ඒක තුන්වෙනි ආනිසංසයයි. හතරවෙනි එක උපසම්පන්න භික්ෂුන් වහන්සේට තේනවා විනය නීතියක් අදිෂ්ඨාන නොකල සූරු විකල්පණයේ නොකල සූරු දවස් 10ට වඩා තබා ගත්තොත් නිස්සග්ගිය වෙනවා. නමුත් කඨිනානිසංස මාස පහේදී ඒ ඇවත වෙන්නේ නැහැ. දෙක අතරිනේ. පස්වෙනි එක යෝචිතත්‍රේ තිවරුපාදෝ. යම් සෙනසුනක කඨිනානිසංස කාලයේදී සංඝ සතුගොඩ සූරු පූජා කරනු ලැබෙනවා නම් ඒ සියල්ල කඨිනීහිමි භික්ෂුන් වහන්සේ සන්තක වෙනවා. ඒක සංඝිකදී පෞද්ගලික වීමේ පුදුම වරප්‍රසාදයක් මේ කඨිනී තියෙනවා. ඒකට කියනවා යාව යෝචිතත්‍රේ තිවරුපාදේ කියලා. මේ ආනිසංස පහ සවිස්තර වෙ කියලා කාරණා පහක් නමුත් කාල වේලා මදි නිසා මේ කෙටි කරන්නේ මෙතන තියෙන වැදගත් කාරණාවක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේට ස්ථානින් බැහැර වඩින්න තියෙන්නේ ධර්ම ගමනක්. උනාසේ සීලයක් දරාගෙන සමාධියක් ඥානයක් දරාගෙන ගමින් ගම වඩින්නේ ධර්මචාරිකාවක්. උනාසේ ගමින් ගම වඩමින් පිරිසිඟා වළඳමින් සදාවතුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. බොහෝ දෙනෙක් සරණ ශීලයේ පිහිටුණු සමහර කෙනෙක් පැවිදි වෙනවා. සමහර කෙනෙක් මාර්ගඵල ලබනවා. ඔය වාගේ අර්ථානිසංසයක් බලාගෙනයි භික්ෂුන් වහන්සේ ගමනක් යන්නේ. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේට අවසර නැතුව ගියොත් වෙන ඇවත වෙන්නේ නැහැ. මේ විදිහට කත්නානිසංස තියෙන කාලය තුලදී. ඒ කාලයට සක්විති රජ කෙනෙකුගේ ගමනක් වාගේ. සක්විති රජ කෙනෙකුට ගමනක් යන්න කාගේවත් වරමක් අවශ්‍ය නැහැ. සක්‍රුවනේ අනුහසින්, ඇත්රුවනේ අනුහසින්, අස්වරත්නේ අනුහසින් අහසින් යනවා. ගේජේතනේ උන්වහන්සේ පිළිගන්නවා. හැම රටකයම පිළිගන්නවා. ඒ වගේ තමයි මේ පළවෙනි කටිනානිසංශය. එයින් ආනිසංශ වාසියෙන් සදහවතුනට ලැබෙන්නේ සසර ගමනේදී ස්වෛරී භාවය. ඒ කියන්නේ මිනිසියෙක් වුණත් උසස්ම පන්තියේ මිනිසියෙක්. රජ කෙනෙක් වුණත් ශක්තික රජ කෙනෙක් වාගේ උසස්ම තත්ත්වයට යටෙනවා. ඒ වගේම තමන් කැමති කැමති දේ කරගන්නට කියන්නේ ධාර්මික දේ කරගන්නට තමන්ට ස්වෛරී භාවයක් ලැබෙනවා. නමුත් බලාපොරොත්තු වෙන්නේ බෞද්ධයන් වශයෙන් ඒ විදිහේ ලෞකික සම්පත් අපමණ වින්දා ඒවා සෑදුරු සිහිනියක් තරම්වත් ඉතුරු නෑ මතු ලැබුණත් එහෙමමයි. ඒක නිසා මේ විදිහේ බලගත්ු කටිනානිසංස හේතුයෙන් ගමයක් පාසා නිවන දක්වාම ස්වෛරීව දාන පාරමිතා පුරා ගන්න ජාති ජාතික් ලැබේවා. ස්වයරීව සීල පාරමිතා පුරා ගන්නට ලැබේවා. ස්වයරීව නික්කම් පාරමිතා පුරා ගන්නට ලැබේවා. මේ වාගේ දස පාරමිතාවන්ම පුරා ගන්නට ಜಾති ಜಾති ස්වයරීව ලැබෙමින් එමඟින් ධ්‍යාන විඥා මාර්ගඵල ධර්මයේ සුවසේම සාක්ෂාත් කරගන්න පළවෙනි කටිනානිසංසෙන් හේතු වේවා. දෙවෙනි එක තමයි අසමාදාන චාරය කියන්නේ තුන් සූරෙන් යමක් වෙන් වෙලා තිබුණාට ආපත්‍ය වෙන්නේ නැහැ. ඒක ඉතා වැදගත් දෙයක් වෙන්නේ යණ යනතන සිවුරු බර අඩුවෙන් යන්නට පුළුවන්. ඒක ශක්ති රජිත කෙනෙකුගේ தත්වයට පැවැටෙනවා. ශක්ති රජතුමා යනකොට ගමන් වේදන් ගෙනියන්නේ. ආහාර පාන බත් මුලිය බැඳගෙන ගෙනියන්නේ. ගිය ජීතන අවශ්‍ය දේ පහළ වෙනවා. ඒ වාගේ වාසනාවක් මේ දෙවෙනි කටිනානිසංසයෙන් ලැබෙන්නේ. ලාෞකික වාසයෙන් ශක්ති රජ කෙනෙකුගේ සපත සමාන සම්පල් ලැබෙනවා. නමුත් බෞද්ධයන් වශයෙන් අපේ පැතුම වන්නේ මේ විදිහේ දෙවෙනි කටින ආනිසංස වශයෙන් භවයක් භවයක් පාසා ගියේ ගිය තැන අවශ්‍ය අවශ්‍ය විදිහට සීල සමාධි ප්‍රඥා ගුණ දාන සීල නෛෂ්ක්‍රම්‍යාදී පාරමී ගුණ දිනු කර ගන්නටත් ගිය ගිය තැන උපන් උපන් තැන ධ්‍යාන අභිඥා සුවසේ උපදවා ගන්නටත් එයින් නොනවති තමාගේ පැතුම් පරිද්දෙන් උතුම් බෝධි ඥානයකින් සුවසේම නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට දෙවෙනි කටිනානිසංසෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි. තුන්වෙනි කාරණේ තමයි ධන භෝජනී. ධන භෝජනී කියන්නේ අකප භෝජනයක්. ඒ කාර්යයට හලාහල මිසක් හා සමානයි අකප ආහාර පාන. නමුත් කටිනානිසංස වශයෙන් අකප ආහාර පාන කැප වෙනවා. ඒ කාර්යයට වශවිස අමෘතයක් වීම වාගේ දෙයක්. එනිසා ඒ විදිහේ තුන්වෙනි කඨිනානිසංස හේතුයෙන් දායක පින්නතුන්ගේ සසර ගමනේදී කවදාකවත් වශවිසේ ශරීරගත වන්නේ නැහැ. සර්පයන් දෂ්ට කරන්නේ මෙසි මඳුරු පීඩාවක් වන්නේ නැහැ. අතට යම් කිසි වශවිසක් වුණත් ඒක අමෘතයක් වෙන තත්ත්වයට පුණ්‍යවන්ත වෙනවා. එපමණක් නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ දීර්ඝ සංසාරය අප විසින් පානය කළ තියෙන 1500ක් පමණ වශවිස. ඒවාට කියන කෙලෙස් වශවිස. එනිසා මේ තුන්වෙනි කටිනානිසංස හේතුයින් අපට සසර ගමනේදී දසපාරමී පුරමින් බෝධිපාක් ධර්මයන් වඩමින් මේ කෙලෙස් වසවිස වමාරා ගම සතර මඟඵල නිර්වාණය කියන අමෘතේ පානය කරන්නට තුන්වෙනි කටිනානිසංසයෙන් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. හතරෙනි කාණේ තමයි යාවදත් චීවරය. ඒ කියන්නේ දවස් 10ට වඩා ඕන තරම් සිවුරු තබා ගන්න පුළුවන් පරිහරණය කරන්න. චූරුණවට නෙමෙයි වර්ෂාන කාලයේදීවත් කෙමෙනවා හොයලා ගන්න වෙලාවක් නෑ. එනිසා වෙන සිවුරක් පොරවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වාගේ පහසු වේරණේ කොයි මේ අතිරේක සිවුර වැඩිපුර තබා ගැනීමේ අවශ්‍යතාව. එතකොට ඒකෙන් පෙනෙන්නේ සසර ගමනේදී Tamand ලැබෙන සම්ප්‍රත් කවදාකවත් කෙනෙකුගේ ඊර්ෂ්‍යාවට ලක්වන්නේ නැහැ. කෙනෙකුගේ බාධාවක් නැහැ. Tamande එකක් ලැබෙන තැන දහසක් ලැබෙන තරම් පුණ්‍යවන්ත වෙනවා ලෞකික වශයෙන්. නමුත් අපේ පැතුම වන්නට ඕනේ මේ සසර දුකින් එතර වීමට යන නිවන් ගමනේදී භවයක් පාසා අපි හිතනවාට වඩා වැඩි වැඩියෙන් දානමකට දාන දෙන්න හිතුවා නම් දහස් නමකට දාන දෙන්න. එවාගෙම 1000 සීල් රකින්න හිටියා නම් වර්ෂ ගාණක් සීල් රකින්න. එක ධානයක් උපදවන්න ගියා නම් අෂ්ට සමාපatti මේක මාසෙනි උපදවන්න. ඒක වාගේ මේක මාර්ගඵලය සඳහා නම් ලෑස්ති වෙන්නේ සතර මඟ ඵලයේ මේක මාසෙනේ ලබන්න මේ වාගේ නිර්වාණගාමිනී උසස් ගුණ ධර්මයන් තමයි ප්‍රාර්ථනා කළ යුතු වන්නේ. එනිසා සතරෙනි කටිනානිසංස බලෙන්ද සිතූ පැතුසේ මේ බෝධිපාරක ධර්මයන් සම්පූර්ණ කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්නට ඕන. පස්වෙනි කටිනානිසංසය තමයි යෝචතත්‍ර චිවරූපාදය. සංඝ සාන්තක කරන සිවුරු පෞද්ගලික වීමේ ආනිසංසය. ඒ ආනිසංස බලයෙන් සසර ගමනේදී සදහවතුනට කවදාකවත් Tamanට ලැබෙන සම්පත් කජුන්ගෙන් සොරුන්ගෙන් සතුරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් අප්‍රියමනාප පුජ්‍යලයන්ගෙන් විනාශ වන්නේ නැහැ. ඒවා ආර්ය කාලකමන්දා රාජධානී වෛශ්‍රණ දිව්‍ය රාජයාගේ සම්පත්මින් ආරක්ෂා වෙනවා. නමුත් මේ ලෞකික සම්පත් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ මේ කටිනානිසංස බලයෙන් අප නිවන් දකින අතුරු පුනුපම් භවයක් පාසා අපට කවදාකවත් කෙලෙස් හොරු ඇතුල් නොවේවා සිල් හොරු ඇතුල් නොවේවා අපේ సంతానගත බෝධිපාක් ධර්මයන් කිසිදාක කෙලෙස් සතුනකට පැහැරගත නොහැකි වේවා එවාගේම සතුරු උපද්දරවයක් නැතුව ක්ලේශ උපද්දරවයක් නැතුව ධ්‍යාන අභිඥා මාර්ගඵල නිර්වාණ ධාතුව ප්‍රතිලාභ කර ගන්නට පස්වෙනි කඨිනානිසංසයෙන් හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන සබා ගනි. දැන් මේ විදිහේ ආනිසංශ ලැබෙන කඨින ආනිසංශ ඇති චීවරයක් පූජා කර ගැනීමේදී ඒට සම්බන්ධ කරන මේ අනික් සෙසු සීලෝම පූජා වස්තු එකොම කඨින ආනිසංශ ලැබෙන පූජා වස්තු බාටපත් වෙනවා දැන් මේ කුටිසේනාසන පූජාව එවාගෙම අෂ්ඨ පරිස්කාර සෙසු පරිස්කාර පූජා මේ ඔක්කොම එකක් එකක් ගානේ අර සක්විති රජ කෙනෙකුගේ අහසේ යන ගමනේදී සිවුරංග සෙනගත් අජපාල ගෝපාලාදීනොත් අහකින් යන්න සමර්පේනවා වගේ කටිනානිසංස සඳහා මේ කටින් චීවර පූජා පූජා කරන කොට ඉර සම්බන්ධ කරන සෑම පූජා භාණ්ඩයක්ම කටිනානිසංස හා සමාන අනුසස් දෙනවා කියන එක සඳහන් වෙන බැවින් ඒ පූජාවන් සියල්ල ගැනම අපේ සිතේ සොම්නස ඇති කරගන්නට ඕනේ. අද මේ කුටිසෙනසුම් පූජා කළ පින්නතුන් අතර මේ ස්ථානයෙහි නේවාසිකව පිළිවෙත් පුරන පූජ්‍ය ගල්ගමුවේ සංකේන්ද්‍රීය ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් එවගේ පූජ්‍ය අඟුල්ගමුවේ අරිනන්ද ස්වාමින් වහන්සේගේ උපකාරයතු වැදගත් පින්කම් පේලියක් කරලා තියෙනවා. තේක කලේ භාවනා කුටිය එවැලි සක්මන එවැගේම සෝල පැනලය මේ සේනාසනයේ මූලික සහභාගීත්වයෙන් පූජ්‍ය අරිනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මහා පේන කුටිය ළඟ සෛලාසනය එවාගේ වහලය කන්දේ භාවනා ශාලාව ළඟ টয়ලට් තුනකට පෝච්චි අඩි 41ක් දිග කුටියේ තීන් තාලේපය මේ ඔක්කොම පින්කම් එම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කළා තියෙනවා යානිසංස වශයෙන් ඒ නමගේ අභාව ප්‍රාප්ත මව්පිය දෙදෙනා වහන්සේට පින් දීම මුතුන් මිත්තන්ද පින් දීම එවාගෙම සියලු නියපල්ලෝගේ ඥාතීන්ද පින් දීම එවාගෙම මේ පින්කම් වලට සහභාගී වූ හැම දෙනාටම ඒ කුසල සම්භාරය එකසේ මහත්ඵල වේවා මහත්ානිසංස වේවා කියන පැතුමින් එනම පින් පමුණුවනවා එවාගෙම වැව් කන්ද ආරණ්‍ය සේනාසනයේ පිරිවෙන් කුටියක් හදලා ඊට අවශ්‍ය සියලු මේ ද්‍රව්‍ය සම්පාදනය කරමින් මේ පූජා පැවැත්වූ පින්නතුන්ද ඒ පින්කම සරුව ප්‍රකාරයෙන් මහත්ඵල වේවා මහත්ානිසංස වේවා මේ පුණ්‍ය වාර්තා රාශියක් කියන්න තියෙනවා කාලේ මදි ඒ නම් සඳහන් කළා වූද නොකළා වූද මේ කුටිසෙනසුන් පූජා කළ පින්නතුන්ගේ සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා ඒකම ඇති මේ වෙනුවෙන් දැන් තුන් මාසයක් පුරා මහා සංඝ රත්නයේ ආරාධනා කොට වස්සලඹවාගෙන සිව්පසයෙන් උපස්ථාන කොට තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් නිතිපන්සිල් පෝයාට සිල් රැකමින් සමති උපාසනා භාවනා වඩමින් බොහෝ කුසල රැස් කරමින් අද මේ අවස්ථාවේදී විශාල පිරිසක් එක්කාස් වෙලා හැම දිනාට මේ ප්‍රාප්දානමේ පින්කම බෙදා දෙමින් සිදු කරගන්නා ලද මේ මහා සමහේසාක්‍ය කත්නේ චීවර පූජා වහා පින්කමේ ආනිසංස ධර්මය දන්සල් පැවැත්වීමේ ආනිසංස ධර්මය අෂ්ඨ පරිස්කාර පූජා ආනිසංස ධර්මය එවාගේ පින්දපාත දාන පූජා ආනිසංස ධර්මය කුටිසේනාසන පූජානිසංස ධර්මයේ ආදී වශයෙන් තියෙන සීලෝම පින්කම් වල ආනුභාව සම්පත්තිය ගෞතම සම්බුද්ධ ශාසන චිරක් ඉරිපිනිස පවතිවා සුපේසල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ અભිවෘද්ධිය පිණිස පවතිවා තම තමා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍ර පුත්‍ර කලත්‍ර ආදී සීලම ඥාතීන්ද මේ කුසලානිසංස බලයෙන් සුගති සම්ප්‍රසිද්ධ වේ පැතෝ පැතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා එවාගේම අපවත් වී වදාළ ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ත්‍රා සමුත්පාදක ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පඬිතු කඩවැද්දේ ශ්‍රී ගිනවංශා බිදාන මාහිමියන් වහන්සේටද එවාගේම අපවත් වී වදාළ අතිපූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාමා බිදාන මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේටද අපවත් වේවදාලත පූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමල වංශාභිදාන මහණියන් වහන්සේටද නා ඔය නාරාණ්‍ය සේනාසනයේ මුලපටන් මෙහි දියුණුව සැලසෙමින් අවුරුදු 40ක් වැඩ සිට අපවත් මේ වදාළේ පූජ්‍ය විගුණ බෝධිරාක්කත ස්වාමීන් වහන්සේ සහිත සීලෝම සංඝ පිටුරුන් වහන්සේලාට මේ කුසල සම්භාරයත්පත් වේවා මෙපින් වලින් මේ මාහිමියන් වහන්සේලාට භවයක් පාසා බෝධි සම්භාර සුවසේ මුදුන්පත් වී මතු අනාගතේ ලෝතර බුදුබාමත් වේවා කියා ගුරු බැතින් සිහිපත් කරමු. ඒකම විශේෂයෙන් මෙම ස්ථානයේ ආරක්ෂක දෙවි දේවතා මණ්ඩල අනන්තයි ඒ දිව්‍ය රාජ මණ්ඩලයට ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක වූද මිහිතලේ පටන් බමතලේ දක්වා වෙසෙන්නා වූද දසදහසක් ලෝක ධාතු වාසී වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මේ පින් අනුමෝදන්ව දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනය රසේ ලංකාද්වීපයේ බෞද්ධ ජනතාවට මේ මහා සංඝ රුවනට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට මේ වගේ මේ සහභාගී වෙන මව්පිය දෝදරු ඥාති මිත්‍ර හැම දෙනාටම සර්වාකාරයෙන් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා ප්‍රතෝ බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා මෛත්‍රීන් පින් පමුණුවමු. හිතවත් වූද මඳහත් වූද හිතවත් වූද නීතලේ වාගේ මෙම ස්ථානයේ පටන් අවටගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සියලු සක්වල දසදිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පතමින් සංගරෝණට ආයුවන්න සැප බල ප්‍රඥා පිරිනමමින් සිදු කර ගන්නා ලද මේ උදාර දාන සීල භාවනා කුසල සම්භාර ධර්මයේ සිදු කර ගන්නා ලද්දා උද අනුමෝදන් වන්නා වූද මෙම ආරණ්‍ය සේනාසනෙහි පාලනයේ නියුක්තේ කොළඹ ශාඛාවෙත් මෙම නාවින ආරණ්‍ය සේනාසනට දායක ශාඛාවෙත් ඒ සියලුම නිලධාරි මණ්ඩල අද පැමිණ සිටිනවා ඒ සෑම දිනකටම සිය පවුල්වල සෑම දිනකටම එවාගේ වර්ෂයේම 365 දිනක් පමණ වෙන් වෙලා මේ ස්ථානයේ සූපසදාන සංග්‍රහකනේ සෑම දිනකටම අද මේ දන්සල් පැවැත්වෝ පින්වත් සෑම දෙනාටම ආහාර පාන දානේ එවාගෙම සිකල් බීම ගිලන්පස දාන ආදීන් සංග්‍රහ කළා වූ සෑම දෙනාටම එවාගෙම අසල්වැසියන්ද සාදුකයා සිත පාදවාගත් සෑම දෙනාටම එවාගෙම මැලේසියාවේ සිංගප්පූරුවේ අනුග්‍රාහක දායකකාරක පින්වත් සෑම දෙනාටම මෙම කුසලානිසංස ධර්මයේ හේතුයෙන් මෙලෝ වශයෙන් ඇති අසනීපාපල උපද්‍රව ගාදෝෂ දුරු වේවා සබන පියවරක් ගානේ රත්නත්‍රේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජසොර සතුරු ගිනි ජල වාසවේස අවියවදාදි විපත්ති වලකේවා කාචිත්ත පේදාදියක් නොමවේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දාන්නේ යසේසුරෙන් ආයුවන්නේ සැප බල ප්‍රඥාවෙන් පෙරපසයේ මෝරණ සඳක්මින් දිනු වේවා සීලම චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ පිරිතිරේ ශාස්ත්‍රීයක වේ සමෘද්ධිමත් වේවා වින්සත් සත්වර්ෂාධික කාලයක් අතරක් නැරේ බුදු ශාසනයේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන්ම ආරක්ෂාව ලැබේවා සසර වාසනාතුරු භවයක් පාසා කටිනානිසංස වින්දනය කරමින් අනුත්තරීය ලෙස උසුම් කුසල් කුසල් රැස් පාරමී කුසල් රැස් කරමින් ගොස් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමිසනසේ පැමිණ වදාළේ සදාකාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා පරිද්දෙන් සුවසේම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා කළා ගනිමු ඥාතීන් දෙවියන් සිල් සත්‍යයන් පින්පෙත් පමුණුවම් විශේෂයෙන් මට කළ ආරාධනේ පරිද්දෙන් මගේ මව්පිය දෙදෙනා වහන්සේත් සිහිපත් කරමින් සෙසුමේ පල්ලෝගේ ඥාතීන් සමග අපි කවුරුත් එකතු වෙලා පින් අනුමෝදන් කරමු ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාචයම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්ප්‍රත්‍ය සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්ප්‍රත්‍ය සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගාමහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා කුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිම්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවං හෝතු සම්බේ දුක්ඛා පමුංචතු විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරන්න ඕනේ ඒ කියන්නේ පසුගිය කාලවල මම නිතර නිතර ලෙඩ වෙන අතර මාව සුවපත් කළා කොළඹ වෛද්‍යවරු මණ්ඩලයක් කුරුණෑගලක් වෛදුරු කීප දෙනෙක් අපේ කෝට්ටාවත් වේද මහත්මියා ඒ සෑම දිනාට අප මේ රැස් කරන කුසල් වලින් නිරෝගී සැපේ ඇතු වෛද්‍ය සේවේතා මුදුනටපත් වේ සතු බෝධියකින් අමා මහ නිවන් සුවක් වේවා කියලා පින්දෙන අතරේ තව දවල් දෙකට දැන් පින්තුන්ගේ ආහාර පාන සංග්‍රහ කටයුතු නිමුණාට පස්සේ කොළඹ දායක සමිතියත් මෙම ස්ථානීය දායක සමිතියත් එක්කාසු වෙලා සාමූහිකව සාකච්ඡා සම්මේලනයක් පවත්වනු ලැබෙන දවස් දෙකට ඊට සහභාගී වීමට නිලධාරි මණ්ඩලය ඇවිල්ලා ඉන්නවා සමාජික පිරිසක් බොහෝ සෙයින් ඇවිල්ලා ඇති ඒ සිළු දෙනාම දවස් දෙක වෙනකොට මෙම ශාලාට රැස් වෙත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරන අතරත අද මේසා විශාල පිරිසක් රැස්යෙන් නොතෙමී මේ පින්කම කරගන්න ලැබුණේ මං හිතනවා දෙවියන්ගේම උපකාරයෙන් කියලා ඒක නිසා මේ දෙවි දේවතා මඬුල්ලට තව තවත් පාරමී පුරාගෙන දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙලා බුදු සසුනට අනුග්‍රහ සැලසලා පැතු බෝධි ඥානයන් සුවසේම සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා අපි නැවත ආශිංසන කරනවා වර්ෂයක් වාසා කරන්නේ මේ සාරාණී මහා පිංකම සියක් වසක් දැකගන්නේ මේ හැමදෙනාට දීර්ඝාස වේවා කියා සංඝ රත්නේ වෙනින් අපි ආශිංසන කරනවා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 චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති නේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු